සියලු ප්‍රශංසා අල්ලාහ සතුයි. සෛලාන් මුස්ලිම් තරුණ සංවිධානයේ සමාජ සත්කාර මෙහෙයන් අතුරින් මෙයද එක් ව්‍යාපෘතියකි. මීට අමතරව පොත්පත් CD තැටි බොහෝමයක් අප සංවිධානයේ විසින් එළිදක්වා ඇති අතර අනාගතයේ මෙවැනි මහඟු කාර්යයන් කිරීමට අප ආයතනය බලාපොරොත්තු වන්නෙමු. විශ්වය තුල සැඟවී ඇති සත්‍ය කුමක්ද? මිනිසා යනු කවරෙක්ද? ඔහු කොහේ සිට පැමිණියේද? ඔහු යන්නේ කොයිබටද? ඔහුගේ ජීවිතයට අර්ථය කුමක්ද? මෙම සියල්ල මිනිස් ජීවිතය පිළිබඳව නැගෙන මූලික ප්‍රශ්න වේ. මෙවන් ප්‍රශ්නවලට මිනිසාට තම බුද්ධිය භාවිතා කරමින් පැහැදිලි වූ ස්ථිරසාර පිළිතුරු ලබාගත නොහැක. එහෙත් මෙම ප්‍රශ්නවලට පිළිතුරක් නොමැති වූ කල මිනිස් ජීවිතයට කිසිම අර්ථයක් නොමැතේය. එමෙන්ම මිනිසාගේ පෞද්ගලික හෝ සමාජීය ජීවිතයට යහපත් පදනමක් නොලැබී යනු ඇත. මෙම ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්නේ කොයි බටින්ද? මිනිසා ඇතුළු විශ්වයම වා පාලනය කරමින් සිටින මිනිසාගේ ඉන්ද්‍රිය සංවේදිතාවන් වලට එහා උද අසීමිත ඥානය ඇත්තා උද ਸਰබලධාරී පරමාධිපතියෙකු සිටින බවටද ඉහත සඳහන් වන ප්‍රශ්න වලට පිළිතුරු ඔහුට පමණක් දිය හැකි බවටද මුස්ලිම්වරු විශ්වාස කරති. සියවස් 14කට පෙර මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නැමැති ධර්ම දූතයාණන් වෙත අරාබි බසින් අරාබි කරේ පහල කරනු ලැබූ අල් කුර්ආනය මේ සඳහා පිළිතුරු පැහැදිලිව දැකගත හැක. එය අවුරුදු 23ක කාලයක් කොටස් වශයෙන් එතුමා වෙත පහල කරනු ලැබිය. මෙම අල් කුර්ආනය ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සපයන අතර මේ දේව විශ්වාසයේ පිළිබඳ සංකල්පයක් මත සමූහමය ජීවන ක්‍රමයක් ගොඩ නැංවීමෙහිලාද මඟ පෙන්වයි. අල් කුර්ආනය ගද්‍ය ශෛලියකින් වූ රටාවක් පිළිනොපැද රසබර කාව්‍යමය ස්වභාවයක් ගන්නා රිද්මයකින් යුත් වන්නේය. මිනිසුන්ගෙන් බොහෝ දෙනා ජීවිතය පිළිබඳව ප්‍රඥාවක් නොමැතිව ජීවිතය පිළිබඳව අර්ථය සොයා ඇවිදිති. මෙම ഘോഷාව හා මුසු වූ ආශාවන්ට එලි වැලි මත් වී සිටින්නන් අවදි කරවීම මෙහි අරමුණ වන්නේය. එම නිසා මෙය ඕනෑකමින් කියවන්නාට හෝ සවන් දෙන්නාට දැස් විවෘත කරවන්නක් වන්නේය. සමහර විට සිත් නහරයන් ස්පර්ශ කරන්නා වූ ගැඹුරු රළ පහරමින් ක්‍රියා කරන්නේය. ජීවිතය පිළිබඳව ඉස්මතු වන මූලික ප්‍රශ්නයන් ගැඹුරින් බැලීමට පෙළඹෙන අයට මෙම අල් කුර්ආනය තෘප්තිමත් කරයි. බොහෝ අවස්ථාවල නූතන විද්‍යාව සොයාගත් බොහෝ දේවල් මෙය කතා කරන්නේය. මෙමගින් මෙම කුර්ආනය කවුරුන් විසින් පහල කර ලැබුවේද යන්න තේරුම් ගත හැකි වන්නේය. එක් වතාවක් නොවේ නැවත නැවත කියවා බලන්න. අල්ලා ඔබ හා මුහුණට මුහුණලා කතා කරන්නේය. විශ්වයේ නිර්මාතෘ වන ඔහුගේ මෙම පණිවිඩය අවබෝධ කර ගැනීමට වෑයමක් දරමු. අල්ලා අප සියලු දෙනාටම යහමඟ පෙන්වා දෙත්වා. මෙම මහඟු කටයුත්ත වෙනුවෙන් කැප වූ සේලාන් මුස්ලිම් තරුණ සංවිධානයේ සභාපති අෂේඛ් එම්.එස්.එම්. රෂීද් මැතිතුමා ඇතුළු සේවා මණ්ඩලයටද මේ සඳහා මුදලින් අනුග්‍රහය දැක් වූ අල්බයිනා සංවිධානයේ තුර්කි අත්තහිනි මැතිතුමාටද සිංහල හඬ මුසු කළ මෞලවි මාහිර් ටීඩී රම්ඩීන් නූරි මැතිතුමාටද නිෂ්පාදනය කළ සහෝදර ඊයාස් බින් හසන් මැතිතුමාටද පටිගත කිරීමෙන් සහය වූ දනුෂ කුමාරසිංහ මැතිතුමාටද පටිගත කිරීමේ මැදිරිය D art production Battaramulla Koswatta එමෙන්ම නන් අයුරින් අපට සහාය දුන් සියලු දෙනාටත් අපගේ හෘදයාංගව ස්තුතිය පුද කර සිටින්නෙමු. එමෙන්ම සිංහල පරිවර්තන වදන් උපුටා ගනු ලැබුවේ ශ්‍රී ලංකා ජමාත් ඒ ඉස්ලාමී සංවිධානය විසින් ප්‍රකාශනය කරන ලද තෆහීමුල් කුර්ආන් අල් කුර්ආන් සිංහල අර්ථකථනයෙන් හා වාමි ආයතනය විසින් ප්‍රකාශනය කරන ලද අල් කුර්ආන් අර්ථකථන වලිනි. එබැවින් අපගේ විශේෂ ස්තුතිය ජමාත් ඒ ඉස්ලාමී සංවිධානයට හා වාමි ආයතනයටද පුද කර සිටින්නෙමු. අල් කුර්ආනයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ සිංහල බසින් පටිගත කරනු ලැබූ ප්‍රථම හඬපටය මේ වේ. එබැවින් අදහස් හා යෝජනා ඇතනම් අප වෙත දන්වා සිටිනෙමින් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. ලිපිනය සේලාන් මුස්ලිම් තරුණ සංවිධානය නොම්බර 149 මාලිගා කන්දපාර මරදාන කොළඹ 10 දුරකථන අංකය 0112 677 833 3 ජසාකුමුල්ලාහ් ඛෛරා أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين පළවා හරින ලද ෂයිතාන්ගේ හානියෙන් අල්ලාහ්ගෙන් මම ආරක්ෂාව පතමි. අපරිමිත දයාන්විත, අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි. පැසසුම් සියල්ලම රබ්බිල් ආලමීන් එනම් විශ්වයේ පරමාධිපති වූ අල්ලාහ්ට පමණි. ඔහු අපරිමිත දයාන්විතය, අසමසම කරුණාන්විතය. විනිශ්චය දිනියේ අධිපතිය. ඔබවම අපි නම දින්නෙමු. තවද ඔබගෙන් පමණක්ම පිටපතන්නෙමු. ඍජු මාර්ගයේ වෙත අපට මඟ පෙන්වා දෙනු මැනව. එය ඔබගේ ආශිර්වාදයේ ප්‍රදානය කළ අයගේ මාර්ගයයි. එය ඔබගේ කෝපයට භාජනය වූ හෝ නොමග ගියවුන්ගේ මාර්ගය නොවේ